ශ්‍රද්ධාවන්ත පින්නතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු ධර්ම සායතනේ ආරක්ෂා කර ගැනීමට බලාපොරොත්තු වෙන පිරිසක් භාවනාවේ වැඩ කරන්නා වූ පිරිස. සරවන්ත පරමයෙන්ම සාධකම් කළ යුතු අවවාදය. පරමයෙන්ම මතක් කරන්න බලාපොරොත්තු. උන්වහන්සේ පරිහාසික දේශනාවේදී සංගමයේ දේශනාවක් ආරම්භ කරනවා. සමාදං අයතෝ විස්සා අත්ථවාදං සේකෝ භාවේ තාත්තං රූපං වන්දං ඒතා බුද්ධාන සාදනි ඒතා බුද්ධාන සාදනි මේක බුද්ධාන සාසනාවයි මොකද්ද සමාදන් භය පොදිස්සා සමාදයේ භය වශයෙන් කරන අප්‍රමාදං සුඛේමතු අප්‍රමාදේ නිර්භය වශයෙන් කරන ප්‍රමාදේ භය වශයෙන් කලකීමත් අප්‍රමාදේ නිර්භය වශයෙන් කලකීමත් කියන මේ දෙක සම්පූර්ණ වෙනකොට ඉදිරිපත් වෙන්නේ ඕනෑකම උනන්දා ඒ උනන්දුවේදී භාවයට අත්සංවිකම් වන්දා අංග අටක් ඇති මාර්ගයේ දියුණු කරනවා කියලා බුදුරජාණන් වහන්සේ. අංග අටක් ඇති මාර්ගය කියන්නේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය සම්බන්ධව තියෙනකොට පළමුවෙන්ම ඥානයන් සම්බන්ධ වෙන මතක් වෙනවා. ඥානය මේ ඥානය ප්‍රඥාව නුවණ කියන මේ වචන සමාන අදහස්. ප්‍රඥාව කිව්වත් ඥානය කිව්වත් නුවණ කිව්වත් වෙනහරේ මේක තේරුමා. ඥාන ප්‍රඥා කියන වචන දෙකේ සාමාන්‍ය වශයෙන් විදිහට අදහස් ප්‍රකාශ කරනවා. ප්‍රඥාව කියන්නේ ඒ අන්දමට කලකට ප්‍රධාන වශයෙන් ලක්ෂණ අවබෝධය ලක්ෂණාව බෝධිය විදර්ශනා භාවනාවටයි අඩංගු වෙන්නේ. විදර්ශනා භාවනා කරපු කෙනෙකුට ඒ නිසා මේ නුවණ සම්බන්ධව, ඥාන සම්බන්ධව දේශනාවක් මතක් කර දීමටයි බලාපොරොත්තු ඥානය සම්බන්ධව. ඒ ඥාන සම්බන්ධව කතා කරනකොට විදර්ශනාවට සම්බන්ධ ඥානක් තියෙනවා විදර්ශනාවට සම්බන්ධ නැති ඥානක් තියෙනවා ඒ මෙහෙගාන සිත මෙහෙගාන සිත මෙහෙගාන ප්‍රගාන කියන දෙකම ඥාන ඒ සිත මෙහෙගානය චින්තා මෙහෙගානය භාවනා මෙහෙගානය කියන ඥාන තුන ආකාරයකට තියෙනවා භාවනා මෙහෙගානයයි විදර්ශනා සම්බන්ධව කතා කරනවා සිත මෙහෙගානය කියන්නේ යම් යම් දේවල් අහලා පොත් බලලා තේරුම් ගන්නා වූ නුවණට ඇති කර ගන්නා පහළ කර ගන්නා වූ නුවණට පිටමේවා ඇතිවෙන් ලබන නුවණ පිටමේවා චින්තාමය ඥානයෙන් ඇතිවීමක් සම්බන්ධ කරගෙන හෝ නොගෙන හෝ සිතින් මත කර ගන්නා වූ බෝධිසත්වයන් උතුම් පුද්ගලයන්ගේ චිත්තය පහළ කර ගන්නා වූ නුවණ චින්තාමය ඥානය භාවනාමය ඥානය වූ දෙකටම වඩා අවශ්‍යයි ඒක මේ ඥානයක් තුන්කා මේ ඥානයක් කියන මේ දෙකම උපකාර කරගන්නට පුළුවන් ඒ භාවනාවේ ඥානය. භාවනාවේ ඥානය දිනු කරගන්නට බලාපොරොත්තු වෙන්නේ උදවියට ඒක මේ ඥානය දිනනවා නම් ඒ භාවනාව ඒකකින් පහදෙන් කරගන්නවන්ට පුළුවන්. මේ දිනකෝන් බොහොම දෙනෙක් බුදුදාන මහත්මයා වැනි ධර්ම කටයුතු යන්නේ දේශනාවලට අරමුණක් දීලා ඇති. ඒ නිසා දෙතම ඥානයක් මේ අත්කට තියෙනවා. ඒ කියන්නේ සංවිදර්ශනා භාවනාවේදී මත කරගන්න බලාපොරොත්තු වෙන්නේ පරමාර්ථ වශයෙන් ලැබෙන ඥානයක්. ඒ පරමාර්ථ වශයෙන් ලැබෙන ඥානය සමාධිය දියුණු කරගෙන දියුණුවෙච්ච සමාධිමත් හිතකට ලැබෙන ස්වභාවයයි. එතකොට ඒ පරමාර්ථ ධර්මයන් සම්බන්ධව සාමාන්‍යයෙන් අහලා තියෙනවා නම් තේරුම් අරගෙන තියෙනවා නම් භාවනා කරන්න අවස්ථාවේදී ඒ දිනකට ඒ භාවනා අවස්ථාවේදී වැටෙන ඒ පරමාර්ථ ධර්මය මේ අපි පිටමේ වශයෙන් පිටෙන් ලබාගත් ඥානය මේ දැන් මට වැටෙන්නේ කියලා දෙකක් සංගමනය කරගන්න පුළුවන්. එනිසා දුක්ඛේ ඥානය කියන එකනකොට බොහොම හේතියෙන් ගුරුවරයෙක් නැතුවම විදර්ශනා භාවනාව පහත් වෙන කරගෙන යන්න පුළුවන්. එතකොට විදර්ශනා භාවනාවක් ගැන දැනකොට ගුරුවරයෙක් ඉන්නවා නම් ඉන්නවස්තර වෙනවා. ඇතන් අවස්ථාවල ගුරුවරයෙක් නැතුව විදර්ශනා භාවනාව කරනකොට අඩුපාඩු වෙනවා. ඒ නිසා ගුරුවරයෙක් ඉන්නක බොහොම වටිනවා. ඉතින් අර විදර්ශනා ඥාන සම්බන්ධව කතා කරනකොට එන්නේම විදර්ශනා ඥානවලට සම්බන්ධ නොවන විදර්ශනාවට සම්බන්ධ වෙන ඥානකයක් තියෙනවා. එතන පටන් මතක් කර දීමට බලාපොරොත්තු වෙනවා. දැන් නාම රූප පරිච්ඡේද ඥානය. නාම රූප පරිච්ඡේද ඥානය මුලින්ම සඳහන් වෙනවා. නාම රූප පරිච්ඡේද ඥානය ඇති වෙන්නේ සිතේද කියන එක පළමුවෙන් තේරුම් ගන්න. විදර්ශනා භාවනාව කරන්නා වූ යෝගාවචරයා ඒ විදර්ශනා භාවනාවට ආරමුණු කරගන්නේ එක්තරා සම්මුති ධර්මයක්. සම්මුති ධර්මයේ කියන්නේ ඇත්තම මුදලේ තුන්වෙනි නැගෙනින් දෙකට ඒක ඒක සම්මුතිය. තුන්වෙනි කියන එක සම්මුතියක් ඇතිවෙන කියන එක සම්මුතියක්. ආනාපාන දෙකට සිදුවෙනවා. ආනාපාන කියන්නේ සම්මුතිය. එතකොට ක්‍රේත කොටස දෙක. ඒ ප්‍රස් බොක් නියද ආදී එක්තරා කොටස දෙක සිදුවෙනවා. ඒක සම්මුතිය. ඒ නිසා විදර්ශනා භාවනාව කරන්නා වූ පින්නතුන් පළමුවෙන් සිත වේදන්නේ කර්මස්ථානයක් වශයෙන් උදෝදා ගන්න සම්මුතියකට සම්මුතියකට ඒ සම්මුතියකට විදේදාගෙන භාවනාවේ යෙදෙනවා භාවනා මනසිකාරී යෙදෙනවා ඒ යෙදෙනව අවස්ථාවේදී සිත සංපත් වෙනවා සිත සමාධිමත් වෙනවා සිත සමාධිමත් වෙනකොට ඒ යෝගාවචරයට තේරෙනවා තමන්ගේ කර්මස්ථානයේ වශයෙන් යොදාගත්ත දේ නියම වශයෙන් සබහාව ධර්මයක් නෙමෙයි ඒක සම්මුති ධර්මයක්. ඒක සම්මුති ඒ සම්මුති ධර්මයේ ලැබෙන සමාත අදහසක් පහළ වෙනවා. ඒ අදහස මොකක්ද? මෙතන තියෙන්නේ මේ රූප කොටසක්. පරමාර්ථ ධර්මයේ තේරුම් ගන්න තිබුණා නම් වැඩේම වැඩටම මෙතනින් ප්‍රකටකට වෙනවා. දෙන්නේ නැහැ කියන ඒ ස්වභාවයේ කලකන්න අවස්ථාවේදී මේ වැටෙන්නේ මේ රූප කොටස. රූප කොටස කියන්නේ වායු කොටස රූපයෙන් කියලා කතා කරන්නේ. වායු ධාතුව හැදීමෙන් ඇති වෙන එක්තරා රූප වෙනසක්. ඒකාර රූපය මේ ඇති වෙනවා. ඒක එතකොට ඒ එක්කම මේක දැනීමක් ඇති වෙනවා. ඒ දැනීමක් ඇති වෙනකොට මේ දැනීම මොකක්ද? මා ඒකම වානේ දිනු කරන්න අවස්ථාවේදී තම තේරුම් අරගෙන තිබුණා ඒකේ හැටි. ඒකට ආරෙන්නේ අරමුණක් අල්ලගෙන. මේ අරමුණ අල්ලගෙන දැන් මේ එකක් ආරෙන ඒක ප්‍රමාණාමය. මේ නාම ධර්මයයි මේ රූප ධර්මයයි. ඒක ඒ විදිහට ඒ කිසිම හැකියාවක් ඒ වගේම ආනාපාන ආදී දේවල් සම්බන්ධ කරගෙන යෝගාවචරයන්ට පළමුවෙන් යට වෙනවා නාමයේ මේක නාමයයි මේක රූපයයි මේක නාමයේ නෙවෙයි මේක රූපයයි මේක රූපේ නෙවෙයි මේක නාමයයි දෙකෙන් දෙක වෙන් කළා තේරුම් ගන්නවා මේ වේදනා බුදුදානන් වහන්සේ මෙහෙම දේශනා කරේ ඉති රූපක් ඉති රූපක් සම්බන්ධ ඉති විඥාන ඉති විඥානත් සමුදය. එන්නේ විදියටයි බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව ඔතෙන්ට සම්බන්ධ වෙන දේශනාව කළේ ඒ විදිහට. ඉති රූප. රූපේ මේ විදිහට. මෙයා ඉති විඥාන. විඥානේ මේ ආකාරය විඥානේ විදිහට. චේතනේ ආකාරයට කොට නාමයේ තේරුම් කරගත්තා රූපේ තේරුම් ගත්තා කරගත්තා. මේකට සම්බන්ධ ඊළඟට අර පුරාණෝ පොත්සබ්බ රූපේ පමණක් දැනගත්තාට සම්පූර්ණ නැහැ. ඒ නිසා හේතුම රූපයන් සම්බන්ධව තේරුමක් ඇති කරගන්නවා. සමන්ත දැනෙන තරම් හිතා ගන්න පුළුවන් තරම් රූප කොටස් තේරුම් අරගන්න ඕනේ. මේකට මේකට සම්බන්ධයි. වායුව ධාතුව සම්බන්ධයි, පඨවි ධාතුව සම්බන්ධයි, ආපෝ ධාතුව සම්බන්ධයි. ඒ ධාතුව සම්බන්ධයි. ඊළඟට මේවට සම්බන්ධ උපාදා රූපත් සම්බන්ධ වෙලා යටවෙන්න පුළුවන්. ඒකට රූපකට හුඟක් හරියට තේරෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ අර දේශනාව අනුව මෙන්න මේ විදිහට නාම රූප දෙක මෙලින් තේරුම් ගන්න. මේ නාම රූප දෙක නේද නාමයන් කියන්නේ ඒකයි. ඒක විවාම තනිකර විඥානයේ පවණක් නෙවෙයි. විඥානය අනිතරව පහළ වෙන්නේ නැති බව දැන ගන්න උදේ අරමාල ධර්මය ගන්න උදේ තේරුම් ගන්නවා. නමුත් අනිතරේවත් තේරුම් ගන්න පුළුවන් මේ ඉන්ද්‍රිය හැකියීම ආනාපාන කියන ඒවා ගැනීම විඥානය. ඒ විඥානය වාගේම විඥානය ඇති වෙනකොටම ඒ සම්බන්ධව සම්බන්ධයක් ඇති වුණා. ඒ අරමුණයි විකයි දෙකේ සම්බන්ධයක් ඇති වුණා. එතකොට ඒ සම්බන්ධය කොටස්ස අත්‍යය. ඒ සම්බන්ධය අත්‍යය සම්බන්ධ කරගෙන ඊළඟට හැදිනීමක් ඇති වෙනවා සංඥාවක්. ඊළඟට චේතනාවක් ඇති වෙනවා චේතන ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට විකස සම්බන්ධ තව තවත් ක්‍රියාකාරීත්ව රාශියක් යටගෙන ඉඳී. ඒවා එන්න ප්‍රධාන වැඩගෙන තියෙන නාම ධර්ම සත්‍යය. මේ විදිහට ප්‍රේම ධර්ම කොටසක නාම ධර්ම කොටසක යටගෙන පටන් ගන්නවා ඒවාවට මේ දෙක මේ විදිහට පටන් ගන්න යටගෙන පටන් ගන්න කාරණින්ම නාම රූප පරිච්ඡේදය සම්පූර්ණ වෙනවා. මේ නාම රූප පරිච්ඡේදය සම්පූර්ණ වීමට උපේම වාදී වැඩි කරගන්නවා. ඒ සමාධිය කියන්නේ විදර්ශනා සමාධිය. සමත සමාධිය වශයෙන් සමාධිය දිනු කරගෙන ඉතියා නම් මේ අවස්ථාවේ බොහොම දෙයක්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට විදර්ශනා සමාධිය මේ නාම රූප ධර්මයන් සම්බන්ධව මෙලෙස දෙවිවදී ආරයෙන් ආව ඒක එක දෙකම ඒකාග්‍රතාව විදර්ශනා සමාධිය. මේ විදර්ශනා සමාධිය උදැසුරට දිවෙනවා. නාම රූපයන් තේරුම් කරගන්නේ මේ විදර්ශනා ඥාන සම්පූර්ණ වීමට උපකාර වෙන අන්දමට නිරම දිරීම පවත්වා ගැනීම දිරීම නැවත නැවතත් මෙහෙය කරමින් මේක රූපයක් මේක නාමයක් මේක ප්‍රබන්ධන්නේ රූපයක් මේක දැනෙන්නේ නාමයක් කියලා හොඳට මෙහෙය කරන්ට වෙන ඒ එක්කම සමාධිය වැඩෙනවා සමාධිය වැඩෙනකොට වැඩෙන අන්දම තේරුම් ගන්න ඕන සම්පූර්ණව තරමක් දුරටවත් සම්පූර්ණව සමාධිය පහළ වීමට කරුණු හයක් සම්පූර්ණ වෙනවා. අතීතයේ සිදුවීම් වලට හිත කියන්නේ නැති ගැතිය. අනාගත ප්‍රාර්ථනාවල් වලට සම්බන්ධ නොවන ගැතිය දෙකයි. එතකොට සංහා වශයෙන් ගැනීම ඇති නොවන ගැතිය. දේහ වශයෙන් ගැනීමක් ඇති නොවන ගැතිය. කියන නිද්‍රයෙන් දේහතාවක් ඒ හැංගීමක් නෑ නැතිව. උද්දච්චයට මුතුන්වීමක් නැතිව. වෙනම නැති ලක්ෂණ හය සම්පූර්ණ වෙනවා. එතකොට මේ හයම සම්පූර්ණ වූ මනසිකාරයක් පවත්නකොට හිත උද්දච්චයට සමාධිමත්. සමාහිතෝ වික්ඛේ ලඛා රූපං පස්සති යන බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව තවතවත් මේ නාම රූප ධර්මයන් හොඳට අහකට දෙනවා ප්‍රකට වෙනවා. මේ භාමත් මේ යෝගාවතයට නාම රූප පරිච්ඡේද ඥානය සම්පූර්ණ වෙනවා. නාම රූප පරිච්ඡේද ඥානය සම්පූර්ණ වෙන්නේ අර මනෝදානයට ගත්ත මෙහෙය කිරීමට ගත්ත කොටස කඩි කඩි වෙන වෙන වෙලා වෙන වෙන යන ස්වභාවයක් පවතිනවා. ඒ කියන්නේ සැලපෙන්වීම හැටිවීම වෙනන්නේ දෙක වෙනම කරන්න අවස්ථාවේදී ඒක පින්වීමක් නෙවෙයි පින්වීම ආශ්‍රයක්ම කරලා තියෙනවා ඒ අත්‍යධික ධ්‍යාන ස්වභාවයක් වෙනවා ආනාපාන දෙන්නේ මෙහෙම කරන්න අවස්ථාවේදී ඒක ආනා ආස්වාදය ප්‍රත්‍යාවය කියන මේවා පැටි පැටි වෙනම වෙලා යන විදිහට තේරෙන්න පටන් ගන්නවා ඒක බොහෝ විට යට යනවා එකක් නෙවෙයි ඒ ප්‍රාණයක් කියනවා මෙන්න මේ විදිහට මේ කොටස් නාම රූප කොටස් වෙන වෙන වෙලා යම් යම් අවස්ථාවක සමන්ත දැනෙනවා නම් ඒ අවස්ථාවේදී නාම රූප පරිච්ඡේද ඥාන ආරම්භ වෙනවා. සම්පූර්ණ වීමට තවත් කරුණු හතරක් වෙනවා. අරමුණ ආයත සමාධිමත් පිටේ කරුණු හතරක් සම්පූර්ණ වුණා. ඒ සම්පූර්ණ වෙච්ච අවස්ථාවේදී මෙන්න මේ තවත් කර්ම හතරක් සම්පූර්ණ වෙනවා. මෙතන මේ සමාධිමත් උදක් සංගතම සම්පූර්ණ වීමට සද්ධාදී ගුණ පහ වැඩ කරනවා. සද්ධා, සති, විරිය, සමාධි, සංඥා කියන මේ ධර්ම පහ හොඳට ක්‍රියා කරන්න ඕනේ. ඒක ක්‍රියා කරන අවස්ථාවේදී ඉන්ද්‍රිය ධර්ම පහ ඒකකට වෙන අවස්ථාවක් කියලා කියනවා. ඒකකට වෙනවා කියන්නේ ඉන්ද්‍රියයන් ඒ ඒ ඉන්ද්‍රියයන් ඒකේක කෘත්‍ය කරමින් ඒ ඉන්ද්‍රිය පහ වෙන වෙනමයි වැඩෙන්නේ. ඒකට සද්ධාය ඇදීම් කෘත්‍ය කරනවා. මොකක්ද උපස්ථාන කෘත්‍ය. මේ හොතවා ගැනීම සද්ධා කෘත්‍යය. සමාධිය උපයනවා ප්‍රඥාව දර්ශන දෘෂ්ටිය මෙන්න මේ දෘෂ්ටි පහක් කරගෙන ඉඳගෙන අන්තිමේදී නිවන අවස්ථාවේදී මේ ඉන්ද්‍රිය පහම එක දෘෂ්ටියකට සම්බන්ධ වෙනවා දෘෂ්ටි පහම සම්බන්ධ කරගෙන දෘෂ්ටි පහම යුක්ත වෙගෙන තම තමන් සාහිත්‍ය දෘෂ්ටි පහෙන් යුක්ත වෙගෙන ඒකකට කටුදු දේවන වැඩ කරන අවස්ථාවක් තියෙනවා. ඒකට කියනවා ඒතරත් වීම කියලා. ඉන්ද්‍රියානම් ඒ තරපතා එන්දරා ඒ තරපත වීම ඒ තරපත වීම කියන්නේ ප්‍රකෘතියක් වෙනවා එතකොට අවස්ථාවක් වෙනවා එතකොට විපස්සීට ඊළඟට සත්‍හා කන්‍යා දෙක එකින් එකට ඉස්මතු නොවි වැඩගෙන ගැටියක් තියෙනවා සත්‍හා ඉස්මතු වුණොත් එතකොට අදිනුමක් ගැටිය මේක දැක්කනේ අද වෙනවා කරකට ප්‍රඥාව වැඩි ඉස්මතු වෙලා ඉතිවත් ප්‍රබෝධයක් භාවාතු වෙනවා ඒ නිසා දෙකෙන් දෙක සමයයන්ට පුරුදු වෙනවා ඒ කියන්නේ ඉස්මතු වෙන නැතුව වැඩ කරන ගැටියක් තියෙනවා ඒකට කරුණු දෙකයි ඊළඟට පසුකග විරිය වාහනතා ඊට සුබක කරන්නේ විරියක් පවත්වනවා ඒක සුදුසු කාරණේ කියන්නේ සමාධියේ වැඩිම තැනයි බලන්නවා මේක අදුණක් බලනවා එනිසා මේක සුදුසු කාරණා ඒවාට අනිත් ඉන්ද්‍රියවලට ගැලපෙන අන්නමත ඉන්ද්‍රිය පවත්වනවා ඒකට කියන්නේ සාධුපද විරිය වාහනක ඒකට තමයි කරුණ හතර ඊළඟට ආදේවන මේ විදිහේ මේ සත්‍ය නිත්‍යව බොහෝ ආරදරණක් ඒ දහස්කාර ගණනකටත් වැඩි වාර ගණනක් මේ විදිහට පවත්වනවා. එතකොට කර්ම හතරයි. මෙන්න මේ කර්ම හතරට අර කර්ම හයක් සම්පූර්ණ වෙන්න එකතු වෙනවා. එතකොට කර්ම 10යි. මේ කර්ම 10ම සම්පූර්ණ වෙච්ච සමාධිමත් එකට යම් කිසි අවස්ථාවක මේ නාම රූප ධර්මයන් පහට ගෙනනවා වගේ වැඩ වුණා නම් ආන්නේ අවස්ථාවේ තමයි නාම රූප පරිච්ඡේදය. නාම රූප පරිච්ඡේදය ඒ ඒගාව විතර දැනෙන. මේක විදර්ශනා ඥානයට උපකාර වෙන ඥානයක් නාම රූප. ඒකට මෙන්න මේ පළවෙනි ඥානය මේකට නාම රූපයන් ඥානය සමනක්නේ උත්තරුණ මේ විදිහට අනුඥාන වලත් මේ කරුණු 10ක සම්පූර්ණ වෙන බව තේරුම් කර ගන්නවා. යාකට කියන්නට දෙන්නා වූ යම් ඥාන කොටසක් නම් ඒ සියලුම ඥාන මේ කරුණු 10න් සම්පූර්ණ වෙනවා. එතකොට ඒ ඥානය සම්පූර්ණ වෙනවා කියන අර්ථය. දැන් ඊළඟට බේම ඥානයට කොටස. බේම ඥානයත් විදර්ශනා ඥානයට උපකාර වෙනවා. ඒක සත්‍ය පරිඥාන. සත්‍ය පරිඥාන ලැබෙන්නේ විදර්ශනා ඥානය ලබා ගැනීමට ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙන භාවනාව වේදන ගෝඩාව කියලා අර මුල් පටන් ගන්න අන්දමට භාවනාව කරගෙන යනවා. දැන් නාම රූපයන් සම්බන්ධ හොඳට වැටහිලා තියෙනවා. ඉතින් නැවත වැටෙන අවස්ථාවේදී මේ නැවත විශේෂයක් කරන්න තියෙන්නේ හැම අවස්ථාවකදීම හැම ඉරියව්වකදීම කලින් මෙන්න කිරීම පවත්වන්න කියලා උපදෙස් දෙන්නේ සිදු වෙන දෙයක පමණයි. අතකොට වෙනවා, අත්හත් කරනවා, කයෝ කරනවා, පහත් කරනවා, කියලා ඔය විදිහට සිදු වෙන දෙයක පමණයි මෙන්න කිරීම වලට. කෝපනා කරන්නේ. දැන් හොඳට නාම රූප අනුසුත ඥානය ලැබුණේ අදුව පූර්ව විද්‍යාඥයෙක් කරන්න මහත්කරන්න ඕන. පූර්ව විද්‍යාව කියන්නේ ඔතවන්නේ විද්‍යාව අවස්ථාවේදී ඔතවන්නව අවස්ථාවේදී ඔතවන්න හිතනවා ඔතවන්න හිතනවා ඔතවනවා ඔතවනවා ඒ විදිහට පදන්න හිතනවා පදන්න හිතනවා පදනවා පදනවා යවන්න හිතනවා යවන්න හිතනවා යවන්න යවන ඔන්න ඒ විදිහට පූර්ව සිත්යක් නම් හදාගන්න පුළුවන් ඒ පොතේ දෙකයන් නොකද මේ අත ඔතවන්නේ ඔතවන්න හිතාවොනිකයි එතනීමයි ඔතවන්න හිතීමයි කියන දෙක හේතුඵල දෙකක් හේතුඵල දෙකක් මේ මේ දෙකට උගන්වන්නේ යන්නේ එතකොට මේ නාම ධර්මත් ඒ විදියයි රූප ධර්මත් ඒ විදියයි මේ රූප අපි අරගන්න ඕනේ මේ රූපයක් නිකන් කියන්නේ නෑ ආහාර දෙන්නේ කිසිලක් ඒක ප්‍රශ්න කියන මේ දේවල් දෙන්නේ කොහොමදා කරන් ඉස්සාවුව දෙන්නේ ඒක දෙන්නේ එතකොට කර්ම tattයක් ඕන චිත්ත tattයක් ඕන මේවා හේතු මේ මේ කියන හේතු නිසායි මේ රූපේ පවතින. එතමනක් නෙමෙයි මේක කලින් මේ රූපේ ඇතිවීමට හේතු ගොඩක් ඇති වුණා. අවිද්‍යාව තිබුණා, අතණ්හාව තිබුණා, ඒ වගේම උපාදාන තිබුණා. මේවා නිසා හේතු කරගෙන මේ රූපේ පාරණය කියන කලකට පුරුදු වෙනවා. ඒකට මේ රූපය සලකන්න පුරුදු වෙනවා මේ රූපය හේතු සලකන්න පුරුදු වෙනවා ඊළඟට ඥානය ගැන ඥානයේ ප්‍රධාන වශයෙන් උත්තර ඒක පහළ වෙන අරමුණක් ආවොත් තමයි අරමුණට එන්නේ යම් කිසි වස්තුවක් තියෙන්න වෙන චක්කු විඥානයේ පහළ වෙන චක්කු වස්තුවක් තියෙන්න සෝත විඥානයේ පහළ වෙන සෝත වස්තුවක් තියෙන්න ඥාන විඥානයේ පහළ වෙන ඥාන වස්තුවක් තියෙන්න ජීවා විඥානයේ පහළ වෙන ජීවා වස්තුව තියෙන්න කාය විඥානය පහළ වීමට කාය වස්තුවක් තියෙනවා. මනෝ විඥානය පහළ වීමට වස්තුවක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට වස්තු විකාශ ආරමුණු විකාශ මේක පහළ වෙනවා. එතකොට ඒක පහළයක්ම හේතුවනේ කියන්නේ ආරමුණු වස්තු කියලා කියනවා. එතකොට නාම ධර්මයේ මේ විදිහේ තියෙනවා. රූප ධර්මයට මේ විදිහේ තියෙනවා. මේ විදිහේ මේ භාවනාවට ගත්තා වූ මේ අරමුණු ඒ විදිහටම හේතුඵල ධර්ම සමෝහයක් මේවාට සම්බන්ධව තව තවත් එහාට දෙනවා යම් තා ධර්ම දෙනවා නම් ඒ සියල්ලම හේතුඵල ධර්ම වලින්මයි කරගන්නේ. එතකොට මෙන්න මේ විදිහට හේතුඵල වශයෙන් යම් කිසි අවස්ථාවක ඒ යෝගාවදරයන්ට වැටෙනවා. ඒ වැටෙනකොට ඒ අවස්ථාවේදී මහන්සියක් නැතුව කිසිම වහන්සියක් උනන්දුවක් නැතුව දෙයකම වැටෙන්න පටන් ගන්නවා. මේ නාම ධර්මයි මේ නාම ධර්ම වල හේතු මේ රූප ධර්මයි මේ රූප ධර්ම වල හේතු කියලා නාම රූප ධර්මයන් පිළිබඳව ඒකෙන් ඒ දෙස්තරවගේ මේ නාම රූප ධර්ම කියන මේවා හොඳට සකස් වෙන්න පටන් ගන්නවා මේ විදිහට දෙන්න පටන් ගන්න අවස්ථාවේදී තමන්ගේ ශරීරය මොන ශරීරයකටම සම්බන්ධ වෙනවා අවස්ථාවේදී ඒකට සම්බන්ධ කරගෙන දර්ශනය පහළ වෙනවා. අර මුලින් ගියා වන්නමට ඥාන පහළ වෙනවා. ඒ විදිහේ පහළ වෙනකොට තමන්ගේ මුළු පංචස්කන්ධයම ඒ කුසල ධර්ම ගොඩක් නේදනවා. ඒක තමයි ධර්ම වලට සම්බන්ධයක් කියලා කියනවා. සත්‍ය කුජලයෙන් සත්‍ය නාමයෙන් කියලාට එතකොට ඒ ආගම යම් තාක් සංසාරයේ ප්‍රයත්නක් තිබුණා. ඒ ප්‍රයත්න සම්බන්ධයක් තිබුණා වෙනකොට මේකට වැටෙනවා අද යම් කිසි විදිහකින් මේ ප්‍රයත්න තියෙනවා නම් අතීතයේදී මේ විදිහේ ප්‍රයත්න තිබුණා. බැරි වෙනත්නම් එහාටත් මේ විදිහේ ප්‍රයත්න තිබුණා. එතකොට අතීත වශයෙන්, අනාගත වශයෙන්, වර්තමාන වශයෙන් කියන මේ අවස්ථා තුනම සම්බන්ධ කරගෙන ඇති වෙන හේතුඵල වශයෙන් ධර්ම සම්බන්ධය. මෙලකට අවස්ථාවේදී මෙලකාගේ සමාධිය අර කලින් ලැබිච්ච සමාධියට අර දස ආකාරයකට දිවිනේච්ච සමාධිය තව තවත් ඒක පැහැදිලිව ඒ දස ආකාරයේ තවත් පැහැදිලිව යටට කරනවා. මේ පංචස්කන්ධේම අධ්‍යාත්ම බහිද්ධාවතේ සමාධිය පංචස්කන්ධත් බහිද්ධාවතේ බහැර පංචස්කන්ධත් සියල්ලම එකක් වෙන යටට කරනවා. එන්න මේක හැස්සේ පරිස්සමනවා. අර මුලින් කියපු අන්දමට අර එක පාරටම මේ හැඟීමක් ඇති වුණ තරමට වඩා සමාධිය නිවෙන්නේ සමාධිය විස්තර වැටහීමක් ඇති වුණා නම් අන්නේ අවස්ථාවේදී පස්සේ පරිස්සමනවා පහළ වෙනවා. එතකොට ඒ පස්සේ පරිස්සමනවා මුලින් කියපු අන්දමට යථාකාරයට සංඛා විතරන විසුද්ධිය ලැබෙන්න ඕන අවස්ථාවේ. නාම රූපයි කියන ඥානය මුලින් කියපු අවස්ථාවේදී සම්පූර්ණ වුණේ දිට්ඨි විසුද්ධිය. මේ කසේ පරිග්‍රහ ඥානයේදී ඇති වුණේ සංඛා විතරන. දැන් බාරින්නේ යෝගාවචරය සම්මතන ඥානයට. සම්මතන ඥානය ලේදී දැන් සමාධිය හොඳ නිසා. දිනුනේ රැගෙන සමාධිය ආහාරයෙන් ජීවණයට පත්වෙච්ච සමාධියක් තියෙනවා. ඒ නිසා සම්මතනේ වේතු. එතකොට අතීතානාගත පත්‍යප්පන්නාන ධම්මාන සංකප්පවවස්ථානේ කරනවා. සම්මතනේ ඥානං කියලා ඥාන පාඨකාවේ සඳහන් වෙනවා ප්‍රතිසම්පදානයේ ඥාන මාර්ගකාවේ සඳහන් වෙන අතීත අනාගත වර්තමාන. වෙන මේ හේතුම ධර්මයන් සංකේත කරලා ප්‍රතිකල්ලා අතීතෙත් මේවා වර්තමානෙත් මේවා අනාගතෙත් මේවා කියලා එකොළොස් ආකාරයකින් මේ කලාප සම්බන්ධනේ කියන සම්බන්ධනය කරනවා. මේ සම්බන්ධනය පටන් ගත්තාම යෝගාවචරයාට හුඟා දුරට හිත ක්‍රියා කරන්න ඉඩ සැලසෙනවා. ඉඩ සැලසෙන්නේ ඒ අත්දැකීම චිත්තමය ඥානය දිනේක කාරණා. මේ සම්බන්ධන ඥානය බුදුරජාණන් වහන්සේට ආරෝහණය අනිත් කාට කටයුතු කර ගන්න මහන්සියලාට සාහර වෙනවා. සහතන් වහන්සේලාගේ ඒ උන්වහන්සේලාගේ ත්‍ත්වය අනුව පහර වෙනවා. එයාම කෙනෙක් උන්වහන්සේලාට පහර වුණා. නමුත් එක්කෝම ඒලෝම අත්තන්ට එක පිළිවෙලට නෙමෙයි. ඒ අත්තන්ගේ ඥානයට ඉඩ ඇති ඇති අන්නකට පැතිරෙනවා. බුදුරජාණන් වහන්සේගේ සම්මත ඥානය ලැබ ගහක සත්‍යද වල ඇති සියලුම සංඥානක අවිඥානක දේවල් සම්බන්ධ හේතු ඵල වශයෙන් කියලා මොනවාද අවබෝධ වුණා. උනාදේව සාපස්සා. ඉතින් දැන් බුදුසාධකයේ කුමාරවන් දැන් වහන්සේ අරහතන් වහන්සේ. එතනදට මේ වැඩිව වැඩිව මේ සක්වල ඇතුලේ පවතිනා වූ සංඥාන කවිඥානක දේවයන් සම්පතේ ඵලයෝ අවබෝධ වෙනවා. සයුත් මහරහතන් වහන්සේ. අනිත් පැත්තෙන් ඒ වාග්යෙම තව තව අදුපාදු ඇතිව සම්වදන නාමය පවතිනවා. මේ විදිහට ඥානයට ඉඩ ඇති ඇති අන්නමද සම්වදන නාමය වැඩි වෙනවා. සාමාන්‍යයට බොහෝ දෙනාට මේ අවස්ථාවේදී මුළු ශරීරයම එකට ගැටෙන්න පටන් ගන්නවා. ඇතුළත තියෙන දේවල් ඉතාම වැටෙන්න පටන් ගන්නවා ඒක ඇඟිලියක් ඇතුළේ තියෙන දේවල් අරගාන මාත්‍රයෙන්ම කලකල හිතන්නට පුළුවන් තරම් නෝනක් පහළ වෙනවා ඒ තරම් කුඩා දේවල් වුණත් අරගන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා පරමාණු කියන්නේ රූප කලාප වලට වඩා බොහොම ලොකු වෙනවා රූප කලාප ඊට වඩා පුංචි සෝමහාලාම සම්බන්ධව කල්පනා කරන්නට සාතනෝර දුවනාව ඥානවන්ත වේදාසයන්ට මොදකාරීරේ රූප කලාපයන් ලැබෙන එතකොට ඒ විදිහේ වේතනඥාව අවස්ථාවේදී ඒක සම්මතන ඥානෙ දිනනවා කියලා මේ විදිහේ සම්මතන ඥානෙ ආනපත්තිය ඇති ඇතියට සම්මතන ඥානෙ දිනු වෙනවා කියලා ගන්න. මේ විදිහේ සම්මතන ඥානෙ තමන්ගේ ශරීරය සම්බන්ධ වෙනවා අනුන්ගේ ශරීරය අනුන්ගේ දේවල් සම්බන්ධව එතකොට සංඥානක අවිඥානක දේක දේවල් සම්බන්ධව ඒකට සම්බන්ධන ඥානය මේ සම්බන්ධන ඥානය උදස්සනා ඥානයෙන් ගණන් ගන්නනේ උදස්සනා ඥානයට උපකාර වෙනා ඥානයක් ඇති වෙනවා එතකොට දැන් අපි කියුවා නාම රූප පරිත්‍රාණ ඥාන, සත්‍ය පරිත්‍රාණ ඥාන, සම්මතන ඥාන වල ඥාන තුනක් ඒ සම්මතන ඥානයේදී කියන අවාස සම්මතන කියන අවාස කියන්නේ කොටස් දෙකක් වෙන වෙන කරලා කරපන්නා වූ ඥානය. ඒ කියන්නේ අතීත උරූප ක්‍රියාවක් රෝපරායක් කොටස් දෙකක් කියන යන්න අතීත රූප. අනාගත රූප ඒවා අනාගතේ මත්තට පහළ වෙනා වූ වේග කරණක් නිමන්න හැකියාවම ඇති කරනවා. එතකොට ඊළඟට වර්තමාන රූප පවතිනා වූ කාලයේදී ලැබෙනා වූ රූප කොටස් පෙත්තර දිගට ගණන් කරලා ඉවර කරන්නට. එතකොට ඒ විදිහේ කෙටි කිරීම. ළඟ තිබෙනා වූ රූප, දුර තිබෙනා වූ සංකේත රූප, ගැළඳුන තිබෙනා වූ රූප, අධ්‍යාත්ම රූප, සමා තුළ තිබෙනා වූ රූප, මහිද්ධා රූප සුකුම රූප, ඕලාරික රූප. එන්න විදිහේ සියල්ලම ප්‍රතිකල්ල. මේ යන්තා අතීත රූප තියෙනවා නම් අනාගත රූප තියෙනවා නම් වර්තමාන රූප තියෙනවා නම් දුර රූප තියෙනවා නම් සංකේත රූප තියෙනවා නම් සුකුම රූප තියෙනවා නම් ඕලාරික රූප තියෙනවා නම් මේ සියල්ලම කරක්ෂේන අනිත්‍යා භයත්‍රේන දුක්ඛ අකාරකත්‍රේන අනාත්තා කියලා මේ විදිහට කරගන්න පුළුවන්. එතකොට අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය ගැන මේ ලක්ෂණ තුන මෙනෙහි කරන්න පටන් ගන්න අවස්ථාවේ එය. මේක දුරට ආපු ගානවල යන්නේ අත්‍යවශ්‍ය ඥානවල සංකල්ප නිවැරදි නාම රූප වලින් ඥානවල දෙකේදීම ඇතිවන්නේ ලක්ෂණ අවබෝධනේ කියන්නේ පංචස්ස ලක්ෂණාව බෝධිය කියලා එකට කියන්නේ. ඒ ඒ ධර්ම සම්බන්ධව දිගන්නාව පුද්ගලික ලක්ෂණ විතරයි අවස්ථාවල වැටෙන්නේ. ඒකට කියන්නේ දැන් රූපණ ලක්ෂණ රූපං ඡන්ද ලක්ෂණ, පඨවි ධාතු, ආගන්ධ ලක්ෂණ, ආගෝ ධාතු, සමුදිය ලක්ෂණ, වායෝ ධාතු, පාදක ලක්ෂණ, තේජෝ ධාතු. ඒ විදිහට ඒ ඒ ධාතුන් පිළිබඳව ලක්ෂණ, පුද්ගලික ලක්ෂණ ඒ අවස්ථාවේදී වැඩෙනවා. ඥාත පරිඥාදී ඒවා. එතකොට ඒ නාම ධර්මයන් සම්බන්ධව රූප ධර්මයන් සම්බන්ධව ලක්ෂණ රස පච්චදක්කාන පරස්කාර වශයෙන් ඒ ඒ ධර්මකට වැඩ වෙන ගැටයයි පස්සක්ක ලක්ෂණේ. ඒ පස්සක්ක ලක්ෂණ අවබෝධය මුලින් ඇති මේ සම්මත ඥානයේ සාමාන්‍ය ලක්ෂණය වශයෙන් පටන් ගන්නවා. සාමාන්‍ය ලක්ෂණය කියන්නේ පොදු ලක්ෂණ. අන්න ධර්මයේ තමයි ලෞකික හැම ධර්මයේ තමයි පොදු ලක්ෂණ මොකද්ද? අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. මෙන්න මේ ලක්ෂණයන් වැටෙන්න පටන් ගන්න මෙන්න මේ සම්පත ඥානයට. නැත්නම් මුල වේලාවල මුල් අවස්ථාවේදී පැහැදෙන්න ඉඩ තියෙනවා. ඒ ප්‍රධාන වශයෙන් ගන්න ඕන අත්‍යත්තරක්ෂණය කියන කුජලික ලක්ෂණය අවස්ථාවේදී ඉතිරි සාමාන්‍ය ලක්ෂණයට විද ලැබෙන්නේ මෙන්න මේ සම්මාදනය නිසා. එතකොට සම්මාදන ඥානය ඔන්න විදිහට සාස්වන ඥානකට මෙන්න මේ තින්දීම හැකීම් වෙත සම්බන්ධව යටවෙන්නා වූ කර්මස්ථානයේ වශයෙන් ගන්නා වූ යෝගාවචරය ඒ විදිහේ මෙහෙය කරන්නා වූ අවස්ථාවේදී ඒ කුංගින් හැකි දෙක අර මුලින් සඳහන් කළ පිළිවෙලට පැඩි පැඩි පිළිපින් යන ගැතිය තව තව දුරට වැටෙන්න පටන් පැඩි පැඩි පිළිපින් යන ගැතිය හොඳට වැටෙන්න පටන් ගන්නවා එතකොට මේ රූප ධර්ම නිදෙන හැටි නිදෙනවා කියන්නේ අනිත්‍යතාවය අනිත්‍යතාවය එතකොට නිදීම අනිත්‍යතාවය මේ අනිත්‍යතාවෙන් පරිණ දුක්ඛ ලක්ෂණය. මේක නවත්තන්න බැරි ගැතිය අනාත්ම ලක්ෂණය. අයතවත් ඒ කියලාකට කියන්නේ. මේ විදිහට අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියන මේ ලක්ෂණ තුන හොඳට වැටගෙන අවස්ථාවේදී සම්පතන ඥාන අවස්ථාවේ. මේ සම්මත ඒ විදිහට දිනුන වෙන යන අවස්ථාවේදී මෙලවත් භාවනාව ගෙනයන්න බලාපොරොත්තු වෙනවා. නැත්නම් විදක මේ සංඛාරයන්ගේ සංස්කාරයන්ගේ දියනවා දැකියා. මේ කරා දමන දැකියක් කියනවා. හොඳ වැඩ කරා දමන දැකියක් කියනවා. හොඳ වැඩට බාධා කරන දැකියක්. ඒකට අහු නැවි කියන්න පුරුදු වෙනවා කියලා කල්ලාගෙන යෝගාවචරයන් ඒවා ඉවරාගෙන වැඩ ගෙනියන්න ඕනේ. එහෙම නැත්නම් මේ සම්මාදනාවෙන් කාර්යයේදී හොඳට වැටගෙන නිසා දැන් අපි භාවනා වැඩි වෙන නතර කරනවා. කොහොමද නතර කරන්නේ? ඉස්සරහට ගෙන යන්න. නතරම නැත්නම් සමහර විට මේ බාධායට යට වෙලා මේවා කරන්නේ නැතුව ආවා. මෙන්න මේ විදිහට නැතුව කර මේවට අහුවෙන්නේ නැතුව විගමන ගෙන යාමට ප්‍රශ්නතු යෝගාවචරයට තවත් එහාට කරගෙන යන්න පුළුවන් වෙනවා මේ භාවනාව. මේ භාවනාවෙන් මේ අවස්ථාවේ මේ සම්මතන අවස්ථාවේදී ඇති වෙනවා උදලන්නේ ඥානෙ මොකටද කියන්නේ. අර ඇති වෙන්නේ නැති වෙන්නේ දෙකට වෙනකොට පහළ වෙන උදලන්නේ ඥානෙ ඒක මොල් කොටස. උදලන්නේ ඥානෙ අවස්ථා දෙකකට ලැබෙනවා. වායයයි දිනවලට කරනවා. ඒකයි දිනුනේ කියන්නේ. එතකොට බලවත් උදයන්ගේ ඥානය මොදෙන් කර්මයෙන් බාලයෙන් ඇති වෙන උදයන්ගේ ඒ උදයන්ගේ ඥානය මුලින් ඇති වුණා වූ අවස්ථාවේදී බොහොම යෝගාවචරයන්ට බාධායක් වෙනවා. බාධායක් වෙනවා කියන්නේ ඒ බාධක වශයෙන් ඇති වෙනවා මේ ආරෝපණයක් ඇති වෙනවා. තමන්ගේ ශරීරයේ ආරෝග්‍ය පිට වෙන්න පටන් ගන්නවා දැනම පටන් ගන්නවා පිටකින් යම් කිසි ආකාරයකට තේරෙනවද පටන් ගන්නවා. තමන් අඳුරු කාමරේ ඉඳගෙන භාවනා කරනවා නම් අඳුරු කාමරේ ඉඳගෙන ආරෝපණයක් වෙලා ආරෝපණයක් වෙලා හතරක පටන් ගන්නවා. ඒක සංඥා ආරම්භ. නමුත් මේවා ස්වභාවයෙන් තේරෙනක් තියෙනවා. ඉතින් මේ නිසා අපහාර උදේවිය දැන් මේ භාවනාව සම්පූර්ණ වෙලා මට කියන්නේ අමාරු රහත් වෙලා කියලා කියනවා. මේ රහත් වෙලා මේ රහත් වෙන්නේ කියලා. එනවා ඒ ආකාරය ඉතරගන්න. අර ආෝභාත කියන මේ ආලෝකයට ආකාරය ඉතරගන්න. එතකොට භාවනාව දිගට ගෙන යන හැම වෙලේම සමාආතාව කියන්නේ කෙරෙන්නේ. එතකොට භාවනාව අද වෙනවා. මානසික ආයතන සමාධියක් අද වෙනවා. එනිසා ඒ වාදයක් ඇති වුණාම ආවයක් ඇති වුණාම එළියක් එළියක් ආරෝපණය කාර්යය දැනෙනවා නේද ආදාය ඇති කරන්නේ නැතුව මොනම කරන්නේ ඒ වගේ බලයක් දීපේ කොට ඇති වෙනවා ඒ දීපේ කොල්තරම් නිකුත් හිතන්න බැරි තරම් තේජයක් බලවත් තේජයක් ඇති වෙන ආත උඩ ඉන්නා වගේ දැනෙනවා. අහර ඉන්න කලක් දැනගෙන ඉන්නා වගේ දැනෙනවා තේජය. එතකොට එයාගේ තමන්ගේ ශරීරයේ සහජයක් දැනෙනවා. ඒවා නිදිමරලක. ඉන්නේ නැතුව ඒ වෙලාවෙ මෙන්න කරගෙන අ මවන්න ගන්න වෙන එකට නැත්නම් ඒ දීගේ දිගට ගියත් නම භාවනාව කරන්නේ දෙලෙන්න ඒකේ විඳ විඳ අනන්ත කියතිය මේ කරදර වලට තමයි අන්තිම කෙලෙල යනවා. ඊළඟට මේ ශරීරේ බාහිර කමදෙන සහායක් ගන්න කමදෙන. එතකොට ඒවා දැන් ආත්මයන් ගන්නකොට මුලින් යනවා වගේ දැනෙනවා. එතකොට ඉන්නකොට ආගෙන නෙමෙයි ඉඳගෙන පිටගෙන ඉඳගෙන ඉන්නවා. ඒකත් අදියේ කියන එක. ඒ වගේම සුඛයක් දැනෙනවා. මේ හැමෝටම මෙහෙම කරන්නේ. අපි වෙනාගේ ලොකු බලයක් අපේක් කරනවා. ඒ සැකය යන්න බැරි තරම් බලවත් අපේක් ගන්න. ඒකත් මෙහෙම කරන්නේ. ඒකත් මෙහෙම කරන්නේ. ඉඳගෙන ඉන්නේ නැතුව ඒක මෙහෙම කරන්න ඕනේ. ඒ ලොකෝ මෙහෙම කරගෙන ඉන්නේ විදියටම භාවනාව දික් වෙනවා භාවනාව කරගෙන යන්න හම් වෙනවා අර ඒ සැපම විඳගෙන විඳගෙන ඉන්න බාරපොරොත්තු වෙනවා පිළිහෙලක් ඇති වෙන සමාධියේ පිළිහෙලක් ඇති වෙනවා දැක්කා වෙනවා හම් වෙනවා අපි වෙනකට සතිය ඇති වෙනවා බහවත් පිළිහෙලක් ඇති වෙනවා වෙන දැන වඩා ඒක වේදාව වේදාව හැම දෙයක්ම හොඳට සිහිය යුක්ත කරකන්න පුළුවන් කතියක් තියෙනවා. ඒකට වඩා සතිය වැඩි වෙනවා. ඒ වගේම වැටෙනින් ගතිය විදියට තියෙන ඒ වගේම ඥානයකට ඇති වෙනවා. බලවත් ඥානයක් ඇති වෙනවා. ඒක නෝනක් ඇති වෙනවා. ඉතින් මේවා විපස්සනා උපක්ලේශ කියලා කියන්නේ. මේ විපස්සනා උපක්ලේශ තේරුම් ගන්න ඕන යෝගාවචරය නියම මාර්ගයේ නෙමෙයි මේක අමාර්ගයක්. මොනවද මේක කියලා තේරුම් ගන්න ඒ වගේම ආතාවල් කරන්න. අර ආතාවල් වල විදිහට ඒකටත් යන නවත්ත ගන්නත් බැරි වෙනවා සමහර විට. ලොකු ආතාවක් තියෙනවා. මෙන්න මේ නිසා ඒ අවස්ථාවේදී වල මේ කරන්න පුරුදු වෙන්න ඕනේ. මෙන්න මේ උපක්‍රමයට සංකීර්ණයෙන් පස්සේ ඊළඟට ඇති වෙන්නේ බලවත් සමාධිය. ඒ බලවත් සමාධිය ඇති වෙන්නේ කුලියන් වේදනාවේ දෙවෙනි අවස්ථාව වෙනකොට. දෙවෙනි අවස්ථාවේදී ඕභාකාරී උපක්‍රේතන ඕභාකාරී උපක්‍රේතෝනි වෙදිච්ච හොඳ සමාධිමත් එකයි බලව උදයන් ඥානය කියලා කියන්නේ. මේ උදයන් මේ ඥානයයි විදර්ශනා ඥානවල පටන් ගන්නවා. මේවා එන්න විදර්ශනා ඥානය කියලා කතා කරන්නේ සතිපම් විලාමක පාළියෙන් සඳහන් වෙන්නේ සංග ඥානයයි විදර්ශනා ඥානය. ඥානය පුතන් උදයන ඥානය දෙක එකට පිටු වෙලා කියන්නේ කෙනා උදයන ඥානය නිකන් පොදු දෙලීම තමයි සාමාන්‍ය වශයෙන් අරපන්නේ. ඒ කියන්නේ දැන් මාර්ගය හරයක් ලබා යෝගාවතරය ඒ ලබාපු මාර්ග ඵලය නැවත ලබා ගැනීමට උදයන් ඥානයට අදිස්ථාන කරලා මේ මාර්ග ඵලයන් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඥානයේ පටන් පිළිවෙලින් ගොස් තමා ලබාපු මාර්ග ඥානය ලබා ගන්න පුළුවන් ඵල ඥානය ලබා ගන්න පුළුවන් වේවා කියලා අදිස්ථාන කරන උදයන් ඥානයේ සම්බන්ධතාවය කරනවා. එතකොට ඒ විදිහට දැනගන්නට විදර්ශනා ඥානවල පළවෙනි ඥාන වශයෙන් හරකන්න පුළුවන් උදයක්. මේ දෙයක් ඥානය පහළ වෙච්ච අවස්ථාවේදී යෝගාවචරයාගේ අභ්‍යන්තරයේ තිබුණාය දෘෂ්ටි, මිත්‍යා දෘෂ්ටි, සදාන වශයෙන් පරිදානවා. සම්පූර්ණ සමුත්‍රය දෙන්නේ සදාන වශයෙන් පරිදානවා. ඒ වගේම තවත් දෙයක රාගයක් ඒ අවස්ථාවේදී පරිදානවා. මේ උදයක් ඥානය ඊළඟට භංගදානය. උදේපේඥානේ ජීවන වෙච්ච අවස්ථාවේදී ඒ ජීවනයට එහාට පරදාගෙන යන අවස්ථාවේදී නාම රූප ධර්මයන් සම්බන්ධව වැටෙන හොඳට දිනුනේ. ඒ නාම රූප ධර්මයන්ගේ වැටීම කයට වඩා ජීවනයට සම්පූර්ණව වැටෙන්න පටන් ගන්නවා. ඒ වැටෙනා වූ නාම රූප ධර්මයන්ගේ ඇතිවීමයි නැතිවීමයි දෙකම පරිපූර්ණ වෙන්න ඕන. මේ අවස්ථාවේදී ඇතිවීම නතර වෙලා නැතිවීම වැඩෙන්න පටන් ගන්නවා. යම් වේවද වෙන්න පටන් ගන්නවා. සංඛාරා විඥාන්ති සංඛාරා විඥාන්ති විඥාන්ති යනකමනේ හංගිවාදේ වලම සංඛාරේ විඳනවා මම මගේ දේවල් නෙවෙයි සංස්කාරයන්ගේ නිදීමේ යන විදිහට සංස්කාරයන් කියන්නේ අර භාවනාවට ගත්ත කොටස පමණක් මේක සම්බන්ධ වූද අසම්බන්ධ වූද ආධ්‍යාත්මික වූද බාහිර වූද යම් තරම් අරමුණ වෙනවා සංස්කාර කොටසක් ඒ වලට සංස්කාරයෙන් සංස්කාරය කරන ගමන් ඒක බිඳීම වේ. ආයේ සංස්කාර කොටසක් වෙනවා ඒක බිඳීම කරනවා. ඔන්න ඒ විදිහට. එතකොටක් නෙමෙයි මේ සංඥානේ තවත් විශේෂයක් තියෙනවා. අර භංගය වෙන හිත භංගයක් තියෙනවා. භංගය වෙන ඒවා වෙන ඒ භංගය වෙන හිත විදියට වෙනවා. එතකොට නාමයෙන් විදියට වෙනවා රූපයෙන් විදියට වෙනවා. ඒවා වෙන නාමය විදියට වෙනවා ඒ නාමය කරගන්නා තව නාමයක් නැත්නම් ඒ නාමයෙන් විදියට වෙනවා. මෙන්න මේ විදියට විදියෙන් වැඩක් ඒ යෝගාවදයන්ට වැඩි කොට ගන්නවා. මේ විදියට බලන බලන හැමදාම විදියට විදිනවා මේ පිළිම නවත්තන්න පුළුවන් කමක් නැහැ නේද කියලා ඇති වෙනකොට අන්න භය ඥානය භය ඥානය ඇති වෙනවා භය ඥානය ඇති වෙන්නේ මේ පිළිම නවත්තා ගැනීමට පිට මොකද්ද පිටක් නෑ නේද? කිසිම කාරණාවක් නෑ නේද? අපි කරන වැඩේ විහිදුවගෙන කියාගත්ත මේ පංචස්කන්ධෙන්නේ විදෙන්නේ. එතකොට තව පිටක් නෑ නේද කියලා ওই විදිහට බුදු මහන්නේ කාරණා. ආලි කොටි වගේ වරස්සාදී සතුන් ඉන්න තැනකට ගියා. එතකොට ඊළඟට ආදීනව දාහනිය. ආදීනව ඥානෙදී අන්නර විදිහේ ඒවමනුෂ්‍ය උපකාර මිනිහෙක් නැති උපකාර කරන්න කෙනෙක් නැති තැනකට ගිහිල්ලා ඉන්නවා භාවනකට තුන්ගෙන් පිළිච්චා ආදීනව මේකෙන් කොයි වෙලාවෙ නිදහස් වෙනවද මේ සංකල්පයෙන් කොයි වෙලාවෙ නිදහස් වෙනවද කියලා සංකේතයක් තියෙනවා එතකොට අන්නේ අවස්ථාවේදී නිබ්බිදානානේ පහළ නිබ්බිදාව දැන් නිබ්බිදාව කියන ඥානය විදර්ශනා ඥාන වලින් බලවත් විදර්ශනා ඥාන. වන්ද ඥානයක් බලවත් විදර්ශනා ඥාන. ඊළඟට භය ඥානයක් නිබ්බිදා ඥානය. විදෝදයෙන් භය ඥානයක් තමයි නිබ්බිදා ඥානය කියන්නේ. සාමාන්‍ය වශයෙන් බුද්ධ දේශනාවේදී වැඩිපුර සඳහන් වෙන්නේ නිබ්බිදේ. විරක්තිය ප්‍රයෝජනටි කියලා දැනගුණා. ඒ සියලුම දේවල් සම්පූර්ණයිද? නිබ්බින්ද ආදී. මේ සියලුම සංස්කාරයන් කරන කරන කයිරයක් මේවා මගේ කියලා ගන්නනේ. මගේ මම කියලා ගන්නනේ. මගේ ආත්ම කියලා ගන්න දෙයක් ඇත්තේ නැහැ කියලා කලකිරීම. කලකිරීම ඇති වෙනකොට අන්න ඒකෙන් විරාගය. විරාගය කියන්නේ කෙලෙස් නැති කරලා කියන මාර්ගය. නිබ්බින්දක විරජ්‍යද විමුක්තිය කියන සංකේතයෙන් දේශනා කරපුවා. මෙතන ඊටත් වඩා එකක් අදුපාන සත්‍යයක් කියන්නේ. නිබ්බින්දක කියන නිබ්බිදා ඥානය කියන එක. බලවත් කල පිළිමක් බල හදාගෙන නමුත් අර බාහිර ඥානයේ ඒ එකම ලබා ගැනීමට තරම් සත්‍යයක් නැහැ නිබ්බිදා. සමහර විට අර පිළිමක් ඇති වුණා ඊළඟට ඇති වෙන්නේ මුච්චිතකම් මුංජිතකම් නැතානානේ කල පිළිවෙලක් ඇති වුණාම යම් කිසි තරකට කල පිළිවෙලක් මොකද්ද මොකද්ද හිතන්නේ ඊළඟට ඒක අහක් වෙන්න ඕනේ කියලා. ඒක අහක් කරගන්නව නැත්නම් ඉතින් ඒක අහක් කරගන්න ඕනේ. කරන්න ලේසි වැඩේ ඒක අහක් කරගන්න. ඒක අහක් කරගැනීම කියන වචනේ තමයි මුච්චිතකම් නැතානේ මුංජිතකම්. එතකොට මෙන්න මේ මොන්චේතු කර්මතා දානේ කියන එක සම්බන්ධව කලකන්න ඕනකොට මෙතෙන්ට ඇවිල්ලා එක්තරා යෝගාවචරයන් බොහෝ දෙනා නවතන තරකයෙන් කලකන්නේ මොන්චේතු කර්මතා. එතන නැවතිලා හිටිනවා ටිකක්. ඒ කියන්නේ තව තවත් එහාට කලකමින් උදර්ශනා භාවනාව නැවතුනකට කරමින් එදර නැවතිලා ඉන්නවා. සංඛාර උපේක්ෂා ඥානයේ දෙකක්යක් තියෙනවා. සංඛාර දෙකා ඥානය තමයි අනිදර්ශනා ඥාන වල අන්තිමයක. ඒ සංඛාර සංඛාර දෙකා ඥානය දෙකක් වෙනවා. මේ මොන්දිත ගන්නතා ඥානය යුක්තයි, ප්‍රතිසංඛා ඥානය යුක්තයි, ඊළඟට සංඛාර දෙකා වෙන අවස්ථාව වෙනවා. මේ මොන්දිත ගන්නතාව තමයි සංඛාර දෙකා මූල පහ ගන්න ගන්නවා. නිදීනට කටයුතු කරන්න ඕන. නිදීනට කැමතිනම් අයින් වෙන්න කැමතිනම් සංස්කාරයන්ගෙන් අයින් වෙන්න කැමතිනම් දැන් කැමති නෝදට මේ සංස්කාරයන් මේ තාක්කල් තියාගෙන හිටිය ඇති සංස්කාරය අනන්ත කාලයක් මුලින්ම මේ සංස්කාරයේ එක පෙරවදාමදා පෙරවැළමින් කාලයේ ගත කරා කොයිතරම් දුක් විඳද මේ සංඛාර සම්බන්ධව අපාය පිට දුක් විඳා විසංගතය වල ප්‍රේත අපාය වල මේ විදිහේ නොකිය හැකියි කියා අලකම් කරන්න බැරි තරම් පහා දුඟලකට යට වෙලා සිටියා. ඒවා මේ විදිහට සැලකන්න අවස්ථාවේදී දැන් මේවා තියාගෙන හිටියා කියන්නේ මෙරට මේකෙන් අයින් වෙන්න ඕන. මේ අපකරය දාන්න ඕනේ කියන මොන්දුක කන්දකාරණා. මේ මොන්දුක කන්දකා නිදීමට නිකන් දහම නෙන්න නැවතත් මහත් ගන්න ඕනේ කියලා ප්‍රතිසංකාරණය. රට සංඛාර කියන්නේ රට කියන්නේ නැවත කියන එක. සංඛාර කියන්නේ නෝන. නැවතක් නෝන භාවිත කරනවා. අමුතුවෙන් විදර්ශනාවක් නෙමෙයි. කලින් කරපු විදර්ශනාව නැවත නැවත නැවත නැවත අලුත් කරගන්නවා. මෙතනට ගිහිල්ලා බොහෝ දෙනාට ඒක නැවත නැවත පුදක් පුදක් කියන කතාව අලුත් කරගෙන අලුත් කරගෙන ඇවිල්ලා මෙතනට අනිත් දුක හරහා ගෙනෙන ලක්ෂණ හොඳට සලකන්න පුරුදු වෙනවා. සංසස්තරා වශයෙන් සිවිදාන සංසස්තරා කියන, සත්‍යාන සංසස්තරා කියන, ඒකාන සංසස්තරා කියන, අත්තාරකාන සංසස්තරා කියන, සැදවේ සංසස්තරාවල් කියන. මෙන්න මේ අනුපස්සනාවල් අනුව දවදනකට දවදනකට මෙහෙ කරන්න පුරුදු වෙනවා සංස්කාරය. එතකොට මේ ග්‍රහණය මාරුත්‍යාවයට පටන් ගන්න අනුත්‍යාවයට පටන් ගන්න. අනුත්‍යාවයට පටන් ගන්නකොට මේක සම්පූර්ණයෙන්ම ඉන්ද්‍රියන හොඳට පේන අනිත්‍යතාවය හොඳට පේන දුක හොඳට පේන ආනාපානසතිය හොඳට පේන මෙන්න මේ ක්‍රියාත්මක හොඳට අරුත් ගැනියා වෙන අවස්ථාවයි පටිසංඛානාන අවස්ථාව එතකොට මේ පටිසංඛානාන හොඳට දුණු වෙච්ච අවස්ථාවේදී එහාට ඒක ගමන් කරනවා උපේක්ෂාවෙන් මේ තාක්කල් අසන්නත සතුටයි කියන අසන්නත කය ඇති වෙනවා ඊළඟට දානන්ද නන්දිනි කවිස්සහාය කියලා කියනවා ආරෝපණය. දානන්ද නන්දිනි කියන කටුවක් නැහැ. මේ සංකාරයන් පිළිබඳව උදාහරණ තේරුම් ගන්න නිසා නම් භාවය. ඊළඟට ඒ වගේම ලෝක සත්‍යයක් නැහැ. ලෝක සත්‍යයක් නැහැ. අන්න ඒ විදිහට පහළ වෙනා වූ ධානයයි සංඛාර විඛානානය. මේ සංඛාර විඛානානය ධාර්මික අවස්ථාවේදී ආලම්බලයක් නැහැ උතර බෝධිසත්වක් තමයි. නමුත් භාවනාව නවත්තනවා. නවත්තනකොට දැන් ග්‍රහණ යන්න තියෙන බව දන්නවා. යන්න තියෙන ධාන නිසා නවත්තන්නේ නැහැ. ලොකු මන්දයක්. ලොකු දඟලුවක්. ලොකු වෙන කමක්. මේකට කරනවා. මේ ගිරියක් හොඳටම කරනවා. ප්‍රයත්න වැඩක් අනුසාරයක් නැතුව කරනවා. නියම කාලසටහනක් අනුව වැඩ කරන්න ඉබේම පෙළෙන අවස්ථාවයි සංකාරුත් අවස්ථාව. ඒ සංකාරුත් අවස්ථාවේදී පුද්ගලයාට හිතෙනවා දැන් මම රහත් වෙලා. ඒ කියන්නේ රාග අදහසක් ඇති වෙන්නේ, දේශ අදහසක් ඇති වෙන්නේ, ඊර්ෂ්‍යාවක් මොහොතකමක් ඇති වෙන්නේ. එතකොට ඒකම දෙයකට හිතේ දරගන්නවා එක්ක විරුද්ධකාරයක් ගැන හිතන දැනුවත් තරහක් වෙනවා. රාගයක් ඇති වෙන විදිහේ අරමුණකට හිතෙද්දී ආයෙත් අදහසක් ඇති වෙනවා. ඉතින් ඒ දරා දැක්රහ කරාදී ඒ ධර්මයට හේතනවා. නමුත් යාරවන්ත යෝගාවදේ තවත් එහාට වැඩ තියෙන බව සාරවා. කරකලා උපේක්ෂාවෙන් යුක්ත විදක්නානාමයි. ඒ විදිහට කරගෙන යන අවස්ථාවේදී මේ පොන්දේ ප්‍රයත්නයෙන් මෙයාට හොඳට කරනවා. ප්‍රයත්නයෙන් කරගෙන ගියලා මේ මේ අවස්ථාව වෙනකොට ලක්ෂණ තුනේ ඒ පොන්දේ ඒ පොන්දේයන්ට ගැළපෙන එක්තරා ලක්ෂණයක් මතුවලා තියෙනවා. සමහරවිට අනිත්‍ය ලක්ෂණ මතුවලා තියෙනවා. ලක්ෂණ තුනම හොඳට කරගතව දැනෙනවා. නමුත් එක ලක්ෂණයක් සංගය චරිත අධිමත්‍ය චරිත පුරුදු කියන මේවා අනුව අනිත්‍ය ලක්ෂණය හෝ දුක්ඛ ලක්ෂණය හෝ අනාත්ම ලක්ෂණය එක්තරා ලක්ෂණය මතුවෙන වැටෙන්න පටන් ගන්නවා ඒ වැටෙන්න පටන් ගන්නහම ඒ වැටෙන්න පටන් ගත්ත ඒ හැඟීමක් එක්ක ඊළඟට ඇති වෙනවා අනුලෝම ඥානය ඒ අනුලෝම ඥානය ඇති වුණාම ඒ අනුලෝම ඥානය ඇතිකොට එහාට ගිහින් ඉස්සරහට ගිහින් ආය ආපහු වෙනවා ආය ආපහු වෙනවා මාර්ගය කරනවා එතන ආපහු එන්නේ තමන් හොඳට යෝගාවචරයන් දැනගන්න ඕන දැන් මේ දා ඉන්න සංඛාරුකයි සංඛාරුකතාව අවසානයේ නෙවෙයි නැත්තම් අවසානයේ තව ටිකක් තියෙනවා වෙන භාවනාවක් නවත්තන්න නැතුව කරගෙන යනවා. කරගෙන යනකොට ඉස්සරහට යනවා. ඉස්සරහට යනවා ඒක ලක්ෂණයක් අන්න. දෙයක් මේ ලක්ෂණ යාලගත්තාම අර ඊළඟට මේ විපස්සනා ඥානය අනුලෝම ඥානය පරිකාර භාවස්ථාන එතකොට අනුලෝම අවස්ථාව, උපචාර අවස්ථාව කියලා කොටස් තුනකට බෙදෙනවා නේද? පරිණාම අවස්ථාව කියන්නේ සකස් වීමේ අවස්ථාව. ඒක සකස් වෙනවා. අනිත් ලක්ෂණයට හෝ දුක් ලක්ෂණයට හෝ අනත් ලක්ෂණයට හෝ සම්බන්ධ කරගෙන සකස් වෙන තව තවත් හොඳ සකස් වෙනවා. එතකොට ඒ ළඟට එක්තරා ධානකත්වයක් සංඛාර උපචාරයත් ආවේදී දැල්ලා තිබුණා ඒක විදර්ශනා සමාධියම දිනු වෙලා එක්තරා ධ්‍යාන තත්ත්වයක් කියනවා. ධ්‍යාන තත්ත්වයක් කියන්නේ යටත් වෙන ප්‍රථම ධ්‍යාන තත්ත්වයක් කියන්නේ. අනුව අනුලෝම ඥාන ධ්‍යාන පහළ වෙනවා. ඒ අනුලෝම ඥාන විගත ජීවන කරගෙන යනවා අවස්ථාවේදී ඒ අනුලෝම ඥාන ඉවර වෙච්ච හැටියේම ඊළඟට පහළ වෙන්නේ ගෝත්‍ර කුරුණාන. ඒ ගෝත්‍ර කුරුණානෙන් කරෙන් අරමුණු කරන්නේ නිවන. මේ අනුයෝම ඥානය දක්වාම මෙලකටම නාම රූප පරිච්ඡේද ඥානය කරා අනුලෝම ඥානය දක්වාම මේ සියලුම ඥාන වල අරමුණ සංඛාර අරමුණ. නිවන සමහර අවස්ථාවලදී දැනෙනවා. ඒ නිවනේ සම්මුතිය අවස්ථාවයි දැනෙන්නේ. පරමාර්ථයේ නියම නිවන වැටුනේ නැහැ. සාමාන්‍ය වශයෙන් නිවන නිවන කියනක මෙන්න මේ විදිහේ වෙන්නදී කියලා තේරුම් අරගත්තා. ඒ පරිවර්තනතාවයි තේරුම් ගියා. නමුත් නියම වශයෙන් වැටුනේ කොයි අවස්ථාවෙදීද මෙන්න මේ ගෝචර වූ අවස්ථාවේ නිවන අරමුණ තමයි. අහවල් දේ වුණා කියලා හරි හරියට දැනගන්න බැරි තත්ත්වයක් ඒක පිටක්ෂණය නේද උපාද පිටහංගයන්නේ අවස්ථාව තුළදී උපදින්නක්ෂණය එතකොට ඒ ගෝත්‍ර බුදානේ එක්කම ඊළඟට පහළ වෙන්නේ ඒකාපත්ති මන්දරාණේ මොකක්ද ඒකාපත්ති මන්දරාණේ එක්ක ඒ ආරමුණේ වන ඒකාපත්ති මන්දරාණේ ලැබෙන අවස්ථාවේදී මොනින් ආර්යකාන භාරත ධර්මයන් වැඩි වෙනවනේ දිනලා තියෙනවනේ ඒ වගේම දිවර ලැබෙන දිවර සති ආදී සති සංඥා විදේවා විදේවා දිවරලා කියන ඒ ලැබෙන දිවෙනා වූ ඥානයට යඩපෙන අංගය එක්තරා කලේ සීමාව කියන්නේ සෝතාපට්ටි මග්ග ඥානයට හර වෙනවා නම් ඒකේ කෙලෙස් සීමාව සක්කාය විචේ විචිකිච්ඡා සීලකට පාරාමාසය මෙන්න මේ කෙලෙසුන් හරාගෙන නිවන අරමුණු කරගත් හැටියෙම අරමුණු වෙන්න අවස්ථාවේදීම ඒ කෙලෙස් ඉවතරෙනවා. නිවන අරමුණු වීමට ආරස්ථායක මාර්ග ධර්මයන් සම්පූර්ණ එකට වැදලා තියෙනවා. කලින් වෙන්වෙන් වෙලා තිබුණේ මේ අවස්ථාවේදී අර ඒකරද වීමේ කියන අන්දමට එකට වැදලා තියෙනවා නේද? ඒකද අම්මා විද්‍යාවේ මාර්ගාංගාට එකට වැදලා තියෙනවා. එතකොට ඒ වැඩිච්ච මාර්ගාංග ටික අරමුණු කරගන්නවා ඒක විස්ත වෙනවා ඊළඟට නිවන අරමුණු වෙනකොටම ප්‍රවේශ කරනවා නිවන අරමුණු වෙන එතකොටම සෝතාගත මර්ගාණය පහළ වෙනවා සෝතාගත මර්ගාණය පහළ වෙන ආකාරය සුදාංග වෙන අවස්ථාවක් තුනකින් උත්තරනපත් මර්ගාණය පහළ ගාණය පහළ වෙනවා වයනානෙත් පාදච්චි මර්ගාණය උත්තරනේ උත්තරච්චි දාග කියන අවස්ථාව තුනෙන් දැක්ක පස්සේ කරන ගාණ පහළ වෙනවා එතකොට මෙන්න මේ විදිහට විදර්ශනා ඥාන ගැන කතා කරනකොට ඥාන 16ක් කියනවා. උදේට ඥාන, ධම්මඥාන, භාවඥාන, ආදීන ඥාන, නිබ්බුදාන, මොදිතබ්බාන, සංඛාරාන, සංඛාරෝපාදාන, අනුවේදඥාන, ගෝත්‍රඥාන, ඒ ළඟට මග්ගදාන, ඵලදාන, සත්‍ය විඥාන කියන ඥාන දෙක. මුලින් ගියාකෝ නාම රූප විච්ඡේද ඥානය, සත්‍ය පරිග්‍රහ ඥාන, සම්මාදන ඥාන කියන මේවා මේ විපස්සනා ඥාන වලට උපකාර වන්නා වූ ඥාන ටික. මෙන්න මේ විදිහට මේ හැම තැනදීම අර මුලින් කියාපු ලක්ෂණ 10 සම්පූර්ණ වෙන හැම ඥානයකදීම මේ විදිහට සම්පූර්ණ වීමනේ නිවන් රැඳේ අරමුණු කරගන්නට පුළුවන් වෙන අරමුණු කරගත්තා වූ ලබාගත්තා වූ නිවන් රැඳේ නැවතින් දීමට නම් නැවතත් අදිස්ථාන කරලා ඉලක්ක කරගන්න ඕන. එතකොට නිවන් දැක වෙනකොට බුද්ධ විදිනට තේරුම් ගන්න පුළුවන්.